ඔබ සැමට සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූප වාහිනිය sannivedanaya කරන විශේෂ ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක ධර්මයට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුළයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවණ නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සන්ධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා.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 පින්තනි මේ ධර්මදේශනා මාලාවේ සෑහෙන ධර්මදේශනා ප්‍රමාණයක් අපි මේ වෙනකොට සාකච්ඡා කළා. මේ වෙන විට සාකච්ඡා කරමින් ඉන්නේ මේ කර්මස්ථානයේ සම්බන්ධ ටිකක් ගැඹුරු අනුශාසනාවන්ගෙන් යුක්ත විසුද්ධි මාර්ගයට අයිති වෙන කොටස මේ විසුද්ධි මාර්ගයට අයිති දහම් කරුණු සමහර වෙලාවට එකපාරක් දෙපාරක් ඇහුවත් අපිට වටහා ගන්න අපහසු කරුණු මේ තුල තියෙන්න තියෙන්න පුළුවන්. නමුත් මේ විසුද්ධි මාර්ග සාකච්ඡාවෙන් පස්සේ අපි දේශනා කීපයක් පටිසම්භිදාවිනුත් සාකච්ඡා කරනවා. ඒ මේ කර්මස්ථානයට අදාළවම ඒ කාරණත් එක්ක එකතු වුණාම දැනට අමාරුයි කියන හැඟෙන කරුණු ටිකක් තිබුණොත් පටිසම්භිදාවේදී ඒ කරුණු ඊටාම ලිහිල්ව සහ අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. කෙසේ වෙතත් විසුද්ධි මාර්ගයේ කරුණු ටිකක් ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. ඒ විසුද්ධි මාර්ග සාකච්ඡාව තමයි මේ දවස්වල අපි මේ සිදු කරන්නේ. පහුගිය ධර්මදේශනාව අපි නිමා කරන්න යෙදුනා. මේ පුද්ගලයෙක් සතුව මේ කාරණාව සම්පූර්ණ කරන්න වීරිය වීරිය කියන ධර්මතාවයේ කොයිතරම් තිබිය යුතුද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කළා. ධර්ම කාරණාවට වීරිය නෙමෙයි එදිනදා ලෞකික ජීවිතයේ අපි සිදු කරන බොහෝ කටයුතු රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු වෙලහෙළඳාම් බොයිතම්පත් ආදී කටයුතු සඳහා අපිට ලොකු වීරියක් තිබුණේ නැත්නම් අපිට ඒ කාරණාවවත් හරියට සම්පූර්ණ කරගන්න බැරුව තියෙනකොට මේ ලෝකෙන් එතර යන ක්‍රමයක් පිළිබඳව වීරිය වඩන්නේ නැතුව කොහොමවත් ඒක සම්පූර්ණ කරන්න බැ වඩා බොහෝම ගැඹුරු වීරියක් ඒ සඳහා අවශ්‍යයි. කියන කාරණාව තමයි අපි පහුගිය දේශනාවේ අන්තිමට අන්තිමට සාකච්ඡා කරන්නට යෙදුනේ. එhmenan අපි ධර්ම දේශනාව අද පටන් ගන්න එතන ඉඳලා. ලෝකෙන් ඈතර යාම සඳහා වඩන වීරිය. ඒ වීරිය වඩන වෙලාවේ හැම මොහොතකම කල්පනා කරන්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ උත්තමයන් වහන්සේලා සංසාරයෙන් එතර යාම සඳහා කොයිතරම් වීරිය වැඩුවද? එහෙමනම් මේ සසරින් එතර යන්න ඒ තරම් වීරියක් මමත් සම්පූර්ණ කරමින් ඉන්නවද කියන කාරණාව හැම වෙලාවෙම හැම වෙලාවෙම තමන් ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. ඒ වීරිය වඩන්න මමත් සූදානමින් ඉන්නවද කියන කාරණාව. එහෙම වීරිය වඩන්න බැරි වුණොත් අපිට තවත් දීර්ඝ කාලයක් මේ සංසාරේ මේ විදිහටම මේ විදිහටම යන්න තියෙන අවස්ථාව තමයි වැඩි වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා ඒ වීරය වැඩිීමේදී අපි ගාව කොයිතරම් සිල් ගුණ සම්පූර්ණ වෙන්න ඕනේද? මෙතන පැහැදිලි කරලා තියෙනවා Tamanට දෙන දාණය. අපිට යම් කෙනෙක් ආහාර වේලක් ලබලා දෙනවා නම් ඒ ආහාර දෙන කෙනා ඊයින් බලාපොරොත්තු වෙන කුසලයක්. දන් දීම තුළ කුසලයක් බලාපොරොත්තු වෙනවා. ඒ දන් දෙන පුද්ගලයාට කුසල් අත්පත් කරවන්න මම කොයි විදිහේ ජීවිතයක් ගත කළ යුතුද කියන කාරණාව ප්‍රතිග්‍රාහකයා හැම වෙලාවෙම සිහිපත් කරන්න ඕනේ. දානේ දෙන පුද්ගලයාට එහෙම නැත්නම් දායකයාට කුසල් පක්ෂයේ වැඩි කරවන්න මාගේ ජීවිතයේ කුසී සකස් කරගත යුතුද? ඒ නිසා සඳහන් කරනවා එහෙම සකස් කරගන්න නම් මංගව බොහොම උතුම් සීලයක් උතුම් සීලයක් තියෙන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරපු එක තැනක් මජ්ක්‍ධිම නිකායේ තියෙන දක්ෂිනා විභංග සූත්‍රය. මේ කරුණු මේ හැමෝම දන්න කරුණු. ඒ දක්ෂිනා විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් පිළිබඳව දේශනා කළා. ඒ දාන 14 අන්තිම දාණය තමයි මේ තිරිසං සතෙකුට දෙන ආහාර වේලය. එහෙම නැත්නම් ඒක මුලට යොදා ගන්නත් පුළුවන්. තිරිසං සතෙකුට එදිනෙදා ආහාර වේලක් ලබලා දුන්නාම අනාගත ජීවිත 100ක විපාක දෙනවා කියලා සඳහන් කළේ. දුස්සීල නමුත් මිනිහෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000. පෘතජන සීලවන්තයෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක්. පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී බාහිර තවුසෙක්. බාහිර තවුසෙක් කියලා සඳහන් කළේ සම්බුද්ධ ශාසනයට සම්බන්ධ නැහැ. නමුත් සමතාදී භාවනා ක්‍රම වඩලා අභිඥා ලැබලා අහසින් යන්න පුළුවන් කෙනෙක්. එහෙම කෙනෙකුට ආහාර වේලක් ලබා දෙන්න පුළුවන් වුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙන බව සඳහන් කළා. පන්සිල් ආරක්ෂා කරන තෙරුවන් සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක දෙනවා කියලා සඳහන් කළා. පන්සිල් ආරක්ෂා කරන තෙරුවන් සරණ ගියපු මේ කියන්නේ බෞද්ධයා ගැන. එහෙනම් බෞද්ධයෙකුට ආහාර වේලක් කෙනෙක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක හම්බ වෙනවා. එහෙමනම් මෙතන සඳහන් කරලා තියෙන වීරිය ගැනමයි. තෙරුවන් සරණ ගිහිල්ලා මේ සිල් ආරක්ෂා කරන්න අපි තුල ලොකු ලොකු වීරියක් තියෙන්න ඕනේ. හැබැයි ඒ වීරියවන්ත ජීවිතය ගත කරන නිසා ඒ වීරියවන්තයින් හේතු කරගෙන තව බොහෝ දෙනා සසරින් මිදෙනවා. අපි ඒකයි සඳහන් කළේ මුල් දේශනාවක මහරහතන් වහන්සේලා සසරින් එතර ගිහිල්ලත් මේ ගෙවන ජීවිතය තුළ උන්වහන්සේලාට පිරිනිවන් පානතුරු විඳින්න ලැබෙන වේදනාවල් අසීමාන්තික වෙන්න පුළුවන්. උන්වහන්සේත් වයසට යනවා. ඒ හින්දා ජරා දුක, ව්‍යාධි දුක උන්වහන්සේටත් සාධාරණයි. ඒ සියලුම දුක් අතහැරලා දාලා ලෝකයේ තියෙන පරම සුවයයි සම්මත වූ නිවන් සුවය හොයාගෙන යන්න උන්වහන්සේ දැන් සම්පූර්ණ කරුණු සම්පූර්ණ පූර්ණේ කරලා ඉන්නේ. ඒ කියන්නේ නිවන අත්පත් කරලා ඉන්නේ. දැන් තියෙන නිවනට යන්න යන්න විතරයි අත්පත් කරලා තියෙන නිවන. නිවන ලබලා ඉන්නේ. මේ කායික මානසික වේදනාවල් අතහැරලා උන්වහන්සේට එහෙ යන්න පුළුවන් ඒ ලෝකේ තියෙන පරම සුවය. නමුත් උන්වහන්සේ එහෙ යන්නේ නැහැ. තවත් මෙහි ඉන්නවා. ඒ ඉන්නේ මේ පංචකාම ලෝකයේ තවත් ටික කාලයක්වත් ජීවත් වෙන්න තෘෂ්ණාව තියෙන හින්දාද? නැහැ. අහිංසකයන්ට අනුකම්පාව හින්දා. උන්වහන්සේලා අනුකම්පා කළේ ඇයි? උන්වහන්සේලාට දම්පැන් පූජා කරලා විතරක් නෙමෙයි උන්වහන්සේලා දිහා බල්ලා ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් උන්වහන්සේලා ළඟ දන ගහලා වැන්දා නම් ඒ පුජ්‍යලයාටත් අපමණ අපමණ පින් සිද්ධ වෙනවා. ඒ නිසා අපි වළඳන ආහාරම උන්වහන්සේලාත් වැළඳුවා. ඕන තරම් දෙව්ලොව වැඩලා දානි පිණ්ඩපාත කරලා වළඳන්න තිබුණා. උතුරු කුරු දිවෙණියට ගිහිල්ලා පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා වළඳන්න වළඳන්න තිබුණා. නමුත් එහෙම වැඩියේ නෑ. මේ මිනිස් සමාජයේ මිනිසුන් වළඳන මේ කටුක ආහාරයම උන්වහන්සේලාත් වැළඳුවේ අපේ දානේ පිළි අරගෙන දායකයට පින් සිද්ධ කරවන්න ඕන නිසා. එහෙමනම් වීරිය වඩලා වීරිය වඩලා වීරිය වඩන්නන්ට උන්වහන්සේලා බොහොම බොහොම අවස්ථාව උදා කරලා දුන්නා. ඉදිරියට එන්න. ඒ අනුකම්පාව නිසා. එහෙනම් මෙතන සඳහන් කරනවා ඒ වීරියවන්ත ජීවිතයේ බොහොම වටින බව. එහෙමනම් අපිත් කල්පනා කළ යුතුයි අපිත් පන්සිල් ආරක්ෂා කරගන්නවා නම් අපිත් තෙරුවන් සරණ ගිහිල්ලා ජීවත් වෙන්න වෑයම් කරනවා නම් අපි ජීවිතයේ සැඳෑ සමයට යන්න යන්න අපට අප උපස්ථාන කරන අපේ දරුවන්ට කොයිතරම් පින් සිද්ධ වෙයිද කියන කාරණාවේ පිළිටන්න පුළුවන් නම් ඒකත් දරුවන්ට කරන ලොකු කල්යාණ මිත්‍රකමක්. අම්මට තාත්තට සලකන දරුවන්ට අපමණ කුසල් වැඩෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ වීරිය ගැන හැම වෙලාවෙම හිතන්න කියලා. භාග්‍යවතුන් වහන්සේගේ වීරිය ගැන හැම වෙලාවෙම හිතලා ශ්‍රද්ධාව උපදවලා මමත් ඒ වීරිය පූර්ණණය කළ යුතුයි මේ සසරින් එතර යන්න. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා හැම වෙලාවෙම එසේ විය යුතුයි. අන්න එහෙම වීරයවන්තයා බුදුරජාණන් වහන්සේ නිතරම අගය කළා. ඒකට උදාහරණ කාරණාවක් සඳහන් කළොත් මේ භාග්‍යතුන් වහන්සේගේ වීරය ගැන හිතලා එහෙම වීරය වඩපු අය සංසාරයෙන් කොහොම ඈතර ගියාද කියලා අපි පිනතුන් අහලා ඇති මේ මිලංක තිස්ස කියන ස්වාමින් වහන්සේ පිළිබඳව. අපේ රටේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේ නම මිලංක තිස්ස. පැවිදි වෙන්න ඉස්සරලා වැද්දෙක්. දවසකට උගුල් 100ක් හදනවා. හැමදාම උගුල් 100ක් හදලා තමයි එන්නේ. ඉතින් දවස පුරාම රෑ වෙනකන් උගුල් 100 හදනවා. පහුවදා එළි වෙච්ච ගමන් උගුල් 100 බල බලා යනවා අහුවෙලා ඉන්න සතු. මරා ගන්න ගලව ගන්න. ඉතින් එක දවසක් මේ මිලංක කියන වැද්දා මේ උගුල් බලාගෙන බලාගෙන යනවා මෙයා හිතනවා දැන් මට සතෙක් අහු වුණොත් ඔහු එතනම පුච්චලා එතනම මස් කනවා කියලා. යනකොට සතෙක් ඉන්නව උගුලක පැටලිලා. මෙයා සතා පුච්චනවා. පුච්චලා හැම ගහලා ආහාරයට ගන්න කියලා මස් කඩෙල්ලක් කඩාගෙන කටේ තියාගන්න ලෑස්ති වෙනකොට මෙයාට පුදුමාකාර වතුර තිබහක් එනවා. ඉතින් අපිට නම් වතුර තිබහ ආවොත් අපි ටිකක් කෑම කාලම වතුර බොනවා කියලා හරි සමහරලාවට ආහාර ගන්නවා. නමුත් මෙයාට නම් එහෙම බෑ. පුදුමාකාර පිපාසයක්. අතට කඩලා ගත්ත මස් කෑල්ල කටේ තියාගන්න හිතෙන්නේ නැහැ දැන් වතුර ටික නැති හින්දා. මස් එතනම දැම්මා වතුර හොයාගෙන යනවා. හැබැයි මෙයාට වතුර පේන්නේ නැහැ. වතුර තියෙන තැන් පේන්නේ නැහැ මේ අකුසලයක් විපාක දෙන්නේ. මේ මෙයා මේ මේ මොහොතේම කරපු පාපයේ විපාක දෙනවා. ඉතින් සඳහන් කරලා තියෙනවා මෙයා යන්නේ හැම සිතුල් පහුවට කියලා. රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ හිටපු තැනක්. හැම තැනම පැන් කෙන්ඩි තියලා තියෙනවා. ඉතින් මෙයා ගිහිල්ලා හැම කෙන්ඩියකට මේ බිල බලනවා එක කෙන්ඩියකවත් පැන්නේ නැහැ. මේ කෙන්ඩි හැම එකක්ම පැන් වලින් පිරීලා තියෙනවා. මෙයා බනිනවා. මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. වතුර ටිකක් පාවිච්චි කරන්න මේ කෙන්ඩි එක වතුර ටිකක් දාලා නැහැ. රහතන් වහන්සේ නමකට ඇහෙනවා ඒක. උන්වහන්සේ එළියට ඇවිල්ලා අහනවා. ඒ වෙලාවේ කියනවා මට වතුර පිපාසයි මේක කෙන්ඩි එකවත් වතුර නැහැ කියලා. රහතන් වහන්සේ කෙන්ඩි අරගෙන මෙයාට පැන්වක් කරනවා මෙයා දෝතට අරගෙන පානය කරනවා. කුස පිරෙනකන් පැන් පානය කළාට පස්සේ රහතන් වහන්සේ මෙයාගෙන් අහනවා මොකක්ද මීට මොහොතකට කලින් කරපු අකුසලයේ කියලා. මේ අකුසලයේ කියනවා. gedare ඉඳලා ආවෙත් මෙහෙම පාපසිතවිල්ලක් එක්ක ඒ වැඩේ මම කළා. හැබැයි මස් ටික අනුභව කරන්න කලින් තමයි මට පිපාසය හැදුනේ. ඉතින් මේ පිපාසය කියලා කියන්නේ මේක නිරේදි දැනෙන පිපාසයක් හා සමාන දරුණු වෙන්නේ. අන්නේ ඒ වෙලාවේ රහතන් වහන්සේ සඳහන් කරනවා දන්නවද ඔබට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔබ දැන් මිනිස්සෙක් හැටියට ප්‍රේතෙක් වෙලා ඉන්නේ. මිනිස්ස ප්‍රේතෙක්. ඔබට ඔය දැනෙන්නේ නිරා දුකේ ස්වභාවයක්. මරණයටපත් වෙච්ච ගමන් උපදින්නේ මහනිරේ. මෙහෙම සඳහන් කරාම බොහෝම බීතියටපත් වෙනවා. පත් වෙලා කියනවා අනේ ස්වාමීනි මම ඒ නිරේට යන හැටි වළක්වා ගන්න බැරිද කොහොමද? පුළුවන්. ඒක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් විතරයි වළක්වන්න පුළුවන්. මොකද්ද කියලා ඇහුවා. මහාන වෙන්න කිව්වා. මෙයා කිව්වා මම මහාන කරන්නේ. දැන් අර උගුල් බැලිලි ගෙදර යෑම ඔක්කොම අතහැරියා. ඒ කියන්නේ දැන් නිරේ දුක මෙයාට ටිකක් දැනුණා. പ്രേත ලෝකේ දුක ටිකක් දැනුණා. പ്രേතයේ ඉන්න පිපාසය ටිකක් දැනුණා. ඒ ටිකක් දැනෙච්ච නිසා මෙයාට gedarat එපා, garuwot එපා, බිරිඳත් එපා, අතරමඟ තිබිච්ච අනික් උගුල් බලන්න ඕනෙත් නෑ, පුච්චපු මස් කෑල්ල ඕනෙත් නෑ. දැම්මම නිදහස් කරන්න කියලායි කියන්නේ. එහෙමනම් මේ ಗುಣධර්ම පුරන් නැතුව සිල් ගුණ ආරක්ෂා කරන්නේ නැතුව ජීවත් වෙන අයටත් මේ දුක යම් ප්‍රමාණයකින් හරි දැකුණොත් නම් දැනුණොත් නම් මේ ජීවිත මීට වඩා මීට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. නමුත් ශ්‍රද්ධාව නැති නිසා සමහරලාට ඒ කරුණ විතරක් විශ්වාස කරන්න පිළිගන්නවත් සූදානම් නැහැ බොහෝ දෙනා. ඉතින් මෙයා පැවිදි කරලා ස්වාමීන් වහන්සේ මෙයාට කියනවා දැන් ඉතින් පැවිදි වුණා කියලා මදි. දඬුවමක් තියෙනවා. ස්ථාන තුනක වත් කරන්න ඕනේ. එක දවසේ ස්ථාන තුනක වත් කරන්න ඕනේ. සිතුල්පව්වයි, මණ්ඩලමාලයයි, කතරගමයි. මේ ස්ථාන තුනේමවත් කරන්න ඕනේ. ඉතින් සිතුල් පව්වයි කතරගමයි අතර තියෙන දුර. දැන් මේ පයින් ගිහිල්ලා මේ වත කරන්න බෑ මේ ස්වාමීන් වහන්සේ. එතකොට රැයක් දවාලක් උන්වහන්සේට තියෙන්නේ නැද්ද? එහෙම නෑ. නමුත් බෑ කීවද? බෑ කීවේ නෑ. අර දුක දැනිලායි තියෙන්නේ. ඒ නිසා මේ ස්ථාන තුනේ දවසේ වත් කරනවා. වත් කරලා තමන්ගේ කටයුතුත් කරගන්නවා. භාවනා කටයුතුත් කරනවා. ඉතින් එහෙම කරන්න බෑ ඇවිදලා ඇවිදලා ඇවිදලා වෙහෙසයි. මහන්සි. භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් නිදිමතයි. ඉතින් මෙයා මොකද එතකොට කරන්නේ? පිදුරු කට්ටයක් බැඳලා ගෙනල්ලා වතුරේ දාලා තියෙනවා. රැයට භාවනා කරන්න ඉඳගත්තාම සඳහන් කරනවා පිදුරු කට්ටිය අරන් ඔළුව උඩ තියාගන්නවා කියලා. නිින්ද නොයා භාවනාව දියුණු කරන්නේ සමහර දවස්වලට කරවටක් ගිහිල්ලා වතුරේ බහැලා භාවනා කරනවා කියලා සඳහන් කරනවා. මොකද निराදුක දැනිලයි තියෙන්නේ. එහෙනම් මෙන්න වීරිය වඩන පුජ්‍යලයෙකුගේ ස්වභාවය සසරින් එතර යන්නේ. වාග්යතුන් වහන්සේගේ වීරිය පිළිබඳවම කල්පනා කරන්න කියලා දේශනා කළේ ඒකයි. ඉතින් මෙහෙම වීරිය වඩමින් ඉන්න අතර එක දවසක් හිතෙනවා මම මරණයෙන් පස්සේ නිරේට යනවා කියලායි ස්වාමීන් වහන්සේ දා සඳහන් කළේ. මේ නිරේ ගින්දර කොහොම ඇද්ද දන්නේ කියලාත් හිතුණා. ගිහිල්ලා ඇහුවා රහතන් වහන්සේගෙන්. මට අපායේ ගින්දර පෙන්වන්න බැරිද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ගින්දර පෙන්වන්න බෑ. නමුත් ඕන්නම් අපායේ ගිනි පුපුරක් පෙන්වන්නම් කියලා. විශාල අමුදර ගොඩක් ගොඩ ගස්සවල හොඳට අමුදර ගොඩ දිහා බලාගෙන ඉන්න කිව්වා. ස්වාමීන් වහන්සේ 이르දීන් අරගත්ත අපායෙන් එක ගිනි පුපුරක්. අර දර කැලි දෙකක් ගැටෙනකොට යන බොහොම චූටි ගිනි පුපුරක් අරගෙන අර අමුදර ගොඩ උඩට දැම්මා. ගිනි පුපුර වැටෙනවත් දර ගොඩ අළු වෙනවත් දෙකම එකපාර සිද්ධ වෙනවා. ඒ තරම්ම නිරේ ගින්දර සැරයි. ඉතින් මේක දැකලා තවත් බය වුණා. තවත් වීරිය වැඩි වුණා. මෙහෙම වීරිය වැඩි වෙලා තවත් භාවනා කර කර ඉන්නකොට ආරභත, නික්කබත, යුඤ්‍යත බුද්ධ ශාසනය මේ ගාතාව මේ ගාථාව ඇහෙනවා මොකද මේ දැන් ඉන්නේ සිතුල් පව්වේ මේ වටේටම කඳු තියෙනවා මේ හැම කඳුවරම ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා පාන්දරට ස්වාමීන් වහන්සේලා පිරිත් කියනවා මේ කඳුවට පිරිත් කියනවා වටේටම පිරිත් හඬ ඇහෙනවා එහෙම පිරිත් කියන වෙලාවේ තමයි මේ ගාථාව කියන්නේ මේ ගාථාව අහගෙන ඉන්න මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා මේ කියන්නේ මේ වීරිය වඩන්න කියලා කියන්නේ ආරබත ආරම්භණ්ඩ නික්කමත නික්මෙන්න යුඤ්‍යත යෙදෙන්න මේ සම්බුද්ධ ශාසනය යෙදෙන්න වීරිය ආරම්භ කරන්න මේ කියන්නේ මම වගේ වීරයවන්තයන්ට උපදෙස් දෙන්නයි මේ ගාථාව දේශනා කරලා තියෙන්නේ කියලා තවත් ශක්තිමත් වෙනවා. එහෙම ශක්තිමත් වෙලා මේ ස්වාමින් වහන්සේ මරණයට කලින් අනාගාමී වෙනවා. අච්චර වැඩ කර කර සියලුම දුක් ඉවසගෙන නිදි වර්ජිතව මහන්සි වෙලා අනාගාමී වෙලා සසරෙන් සසරෙන් නිදහස් වෙනවා බඹලෝ යනවා ඉතින් මේ වගේ කරුණු සඳහන් කරලා තියෙනවා අපේ වීරිය වැඩි කරන්න අයියේ මෙන්න මෙහෙමයි වීරිය වැඩි කරගත්තේ කියලා අපේ වීරිය වැඩි කරන්න මෙවන් කරුණු සඳහන් කරලා තියෙනවා ඊළඟට සඳහන් කරනවා මේ ධර්මයට දායාද බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ අන්න ඒ වාගේ වීරයවන්තයන්ට කියලා. ධර්මයට දායාදයක් වෙනවා. එහෙම වීරයවන්තයෝ ධර්ම දායාද කියලා සඳහන් කරනවා. අන්න එවන් වීරය අපිට තියෙනවද කියලා හැම වෙලාවෙම කල්පනා කරන්නයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වීරිය වැඩි වෙන්න වීරිය වැඩි වෙන්න තවත් ප්‍රධාන සාධකයක් අපි තුල තියෙන්න ඕනේ. ඒ සාධකේ නැති වුණොත් තමයි මේ වීරිය වැඩෙන්නේ නැත්තේ. ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති නිසා වීරිය වඩන්න හිතෙන්නේ නැහැ. ශ්‍රද්ධාවන්තයන්ට ಗುಣ පුරන්න ಗುಣ පුරන්න හිතෙනවා. ඊළඟ කාරණාව හැටියට පින්නතුනි සඳහන් කරනවා සද්ධර්ම සංඛ්‍යාත වූ මේ මහා දායාදය ලබාගත යුතුයි. නමුත් එය වීරයවන්තයන්ට විතරක් ලැබෙන දෙයක් කම්මැලියන්ට කවදාවත් නොලැබෙන දෙයක් හැටියට සඳහන් කරනවා. මෙන්න මේ සිද්ධියට භාග්‍යතුන් වහන්සේගේ දායාදය ලබනද භාග්‍යතුන් වහන්සේගේ ලයන් උපන් පුත්‍රයන් බවට පත් වෙන්නේ හැම වෙලාවෙම උත්සාහ කරන්න කියනවා භාග්‍යතුන් වහන්සේගේ ලයන් උපන් පුත්‍රයන් මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම අම්මගේ කුසෙන් එක වතාවක් උපන්නා තව සමහර අය దేవතාවක් උපන්නා එක වතාවක් මාතෘ ගර්භයෙන් උපන්නා ඊළඟ වතාව භාග්‍යතුන් වහන්සේගේ ලයින් උපන්න කියලා සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ පුත්‍රයා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මගේ පුත්‍රයා කියලා ආමන්ත්‍රණය කළේ රහතන් වහන්සේට. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ලයින් උපන් කියහම මේ ආර්ය මාර්ගයේ ඉහළටම ආපු උත්තමයන් වහන්සේලා පිළිබඳව තමයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ලයෙන් උපන් පුත්‍රයන් වෙන්න එහෙම නැත්නම් ශාක්‍ය පුත්‍රයන් වෙන්න කොයිතරම් උත්සාහ දැරිය යුතුද මොනතරම් වීරිය වැඩි යුතුද කියන කාරණාව හැම වෙලාවෙම හිතන්න කියලා කියනවා ශාක්‍ය පුත්‍රයන් වෙන්න කොයිතරම් වීරිය කොයිතරම් ශ්‍රද්ධාවක් කොයිතරම් ධර්ම දරේක් වෙන්න ඕනේද කොයිතරම් ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේද බුද්ධ පුත්‍රයා වෙන්න එහෙනම් දිවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා අපි සඳහන් කළේ ආන්ගේ කාරණාවට. ජීවිතේ නැති කලත් මේ බුදුන් සරණ හැර මට සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන එක මුළු ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරලා දැනගත්ත දෙයක් බවට පත් වෙන්න ඕනේ. ශාක්‍ය පුත්‍රයෙක් බවට පත් වෙන්න නම්. ඒ වගේම ප්‍රඥාව, ශ්‍රද්ධාව සහ ප්‍රඥාව නිරන්තරයෙන් ඇති කරගත යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ දායජ්‍ය මහත්වය කියන මේ ශාසන හිමිකරුවෙක් වෙන්න කොයිතරම් උත්සාහවත් විය යුතුද? දායජ්‍ය මහත්වය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දායාදය ලැබුවා. ශාසනයේ සැබෑ අයිතිකාරයෙක් බවට පත් වුණා, හිමිකරුවෙක් බවට පත් වුණා. ඒ සඳහා කොයිතරම් උත්සාහවත් විය යුතුද කියන කාරණාව හැම වෙලාවෙම ප්‍රත්‍යවේක්ෂා කර කරම බලන්න බලන්න කියලා දේශනා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ හැම වෙලාවෙම ඒ කාරණාව මෙනෙහි කරන්න කියලා සඳහන් කරනවා. මේ ශාසනයේ හිමිකරුවෙක් වෙන්න මම කොයිතරම් ප්‍රමාණයක සුදුසුකම් මේ වෙනකොට සම්පූර්ණ කරලාද කියන කාරණාව හිතන්න කියනවා. ශාසනයේ හිමිකරුවෙක් වෙන්න සුදුසුකම් මං කොච්චර සම්පූර්ණ කළාද? එහෙනම් මොනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුදුසුකම් කියන කාරණාව හිතන්න ඕනේ. ඉතින් මේ කරුණ අපි සාකච්ඡා කරලා තියෙනවා මුලින්ම තිසරණෙහි පිහිටන්න ඕනේ. ඊළඟට සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒ සීලේද දිවිහිමියෙන් ආරක්ෂා කරනවා කියන පොරොන්දුවක් හැම වෙලාවෙම තියෙන්න ඕනේ. කෛරාටික පක්ෂයට නොයා හැම වෙලාවෙම සිල් ආරක්ෂා කරන්න ඕනේ. කෛරාටික පක්ෂයට නොයා කියලා සඳහන් කළේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම දැන් බේරෙන්න මෙතන බොරුවක් කියලා හැන්දෑවේ ගිහිල්ලා සිල් සමාදන් වෙනවා කියලා. ඒ කෛරාටිකකම. ප්‍රඥාව වැඩි වෙලා. එහෙම වෙන්න එපා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේ කාරණාවල් ඊටාම පැහැදිලිව සඳහන් කරනවා ආහාර සූත්‍රයේ. අපි දැන් පහුගිය දවස් ටිකේම මේ ආහාර සූත්‍රය අහන්න කියන කාරණාව සිහිපත් කළා. මොකද ගැඹුරු සූත්‍රයක්. ආහාර සූත්‍රය මෙතෙන්ට එකතු කරලා දේශනාවක් කළොත් දේශනා 12ක් විතරවත් කරන්න වෙනවා අපිට ආහාර සූත්‍රය සාකච්ඡා කරන්න. ඒකයි අපි සූත්‍රය මෙතෙන්ට අරගත්තේ නැතුව මේ ආතාපි දේශනා මාලාවේ ඊටාම පැහැදිලිව ආහාර සූත්‍රය විස්තර කරලා තියෙනවා ඒකට සවන් දෙන්න කියලා මතක් කළේ. මේ අහන කරුණු තවත් විස්තරාත්මකව ආහාර සූත්‍රය විස්තර කරන නිසා. ඊළඟට පින්නතනි සඳහන් කරනවා මේ ආලෝක සංඥා මානසිකාර ඉරියාපත පරිවර්තන අබ්බෝකාශ සේවනාදි තීන මිද්ද විනෝදන්තා ආලෝක සංඥා මානසිකාර ඉරියාපත පරිවර්තන අබ්බෝකාශ සේවනාදි තීන මිද්ද විනෝදන්තා මේ කරුණු මේ සඳහන් කරන්නේ දුතාංග වලින් මේ සඳහන් කරපු පාළි වාක්‍ය දුතාංග වලට සම්බන්ධව කරුණු සඳහන් කරන්නේ මේ පළවෙනි කාරණා පින්නතුනි තීන මිද්දේ දුරු කිරීමයි. මොකද්ද මේ තීන මිද්ද කියලා කියන්නේ එතකොට? කම්මැලිකම තීන මිද්දේ කියවේ කම්මැලිකම දුරු කරන්න ඕනේ. මේ වීරිය වඩන්න බැරි, ಗುಣධර්ම වල පිළිටන්න බැරි කම්මැලිකම හින්දානේ. එහෙනම් ඉස්සරලාම මේ ගමන යන්න සූදානම් වෙන කෙනා මේ තීන මිද්දේ කියන එක නැති කරලා දාන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා ආලෝක සංඥා මේ ආලෝක සංඥා නැමැති උග්ඝහ නිමිත්ත හැම වෙලාවෙම වඩන්න ඕනේ කියලා. ආලෝක සංඥා. ආලෝක සංඥා කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. ආලෝක සංඥා වඩනවා. ඉතින් මේ ආලෝක සංඥා දිනු කරන එක ඊටාව වටින ක්‍රමයක් මේ ගමන ඉස්සරහට යන්න. අපි ආලෝක සංඥාව මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරගෙනම ඉදිරියට යමු කොහොමද ආලෝක සංඥා වඩන්නේ කියන කාරණාව. ඒ නිසා මෙතන සඳහන් කරනවා උග්ඝහ නිමිත්ත ඇති කරගෙන මේ ආලෝක සංඥාව වඩන්න කියලා. ඒක රුග්ගහ නිමිත්ත කියලා කියන්නේ අපි භාවනාව පටන් ගන්නකොට ඇති කරගන්නා වූ නිමිත්ත, උග්ගහ නිමිත්ත. කොයි වගේද? දහවල් වෙලාවක මේ දහවල් වෙලාවක අපිට පේන මේ ආලෝකය රාත්‍රියටත් මේ විදිහට මේ ලිය වැටෙන්න ඕනේ. ආලෝක සංඥා දිනුනුනහම එහෙමයි. මේ ධර්ම ශ්‍රවණය කරන පිරිස කළුවරේ මෙතන මෙහෙමම වාඩි වෙලා ඉන්නවනම් ආලෝක සංඥා වඩපු කෙනෙකුට මේ දහවලේ මේ ඉන්න පිරිස පේනවා වගේම රාත්‍රියේත් මේ පිරිස පේන්න ඕනේ ආලෝක සංඥා දිනු වුණා නම්. ඉතින් මේ ආලෝක සංඥාව දියුණු කරගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියපු කෙනෙක් මතකද කවුද කියලා? අනාථපිණ්ඩික සිටුතුමා. ආලෝක සංඥාව නිසා නේද දාලා ගියේ බැරි තැන. රාත්‍රියේ සැතපෙන්න තැනක් හදලා දුන්නා. මත් ප්‍රථම යාමයේ ගෙවිලා තිබුණා අවදි වුණා. නමුත් ප්‍රථම යාමයේයි තව දෙවනි යාමයේ ගෙවෙන කොටත් අවදි වුණා. තවම දෙවනි යාමයේයි එළියට යන්න බෑ. නමුත් හොඳට එළියයි. මොකද ආලෝක සංඥා දිනු වෙලා තියෙන්නේ. මොකක්ද ආලෝක සංඥා වෙනුවෙන් වැඩි වෙන්නේ? මේ බුද්ධ කියන වචනේම තමයි හිත ඇතුළේ හිත ඇතුළේ තිබුණේ. තමන්ගේ මස්සිනාගෙන් අහගත්තේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා. එතෙක් දැනගෙන හිටියේ නෑ. නමුත් මේ බුද්ධ කියන වචනය අහනකොටම මේ තරම් ප්‍රීතියක් ඉපදිලා ශරීරයේ කිලිපොලා ගිහිල්ලා මේ මහෝත්තමයාණන් වහන්සේ netin දැකගන්න තරම් මේ තරම්ම කලබලේ ඇයි මේ තරම් ප්‍රීතියක් ඉපදුනේ ඇයි මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි උපස්ථායකයා බවට පත් වෙන්නේ. ඉතින් බුද්ධ කියන වචනේ ඇහෙනකොටම ඇහෙනකොටම මේ සංසාරේ සියලු ප්‍රාර්ථනාවල් අවදිවීමේ ප්‍රතිඵලය නිසා තමයි මේ මේ හදිස්සිය. ඒ නිසා තමයි එළි වෙන්න කලින්ම එළි වෙන්න කලින්ම එළියට බැස්සා. එළි වෙනකම් පරක්කුයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. භාග්‍යතුන් වහන්සේ එදා රාත්‍රියේ වැඩ ඉන්නේ සොහොනේ. මහා ඝන කැලෑවක් දිගේ මෙයා යන්නේ සීත වනේ. මේ වනාන්තරයේ එහා පැත්තේ සොහොනේ. සීත වනේ මැද්ද යනකොට මෙයාට මේ සීත වනයේ ඉන්න දෙවියෙක් කතා කළා. මොකද මෙයාගේ ආලෝක සංඥාව බිඳුණා. අනාථපිණ්ඩික සිටුමාගේ ආලෝක සංඥාව බිඳුණා. මොකක් නිසාද ආලෝක සංඥාව බිඳුනේ? දැන් සොහොනේනි වාග්යතුන් හසේ වැඩ ඉන්නේ. මේ සොහොන මැද්දෙන් යනකොට මලමිනියක හැප්පෙනවා මෙයා. බලලා නැහනේ. හැප්පෙනකොට කකුලට දැනුණා සීතල. සීතල දෙන්නලා හැප්පෙනකොට අර ශ්‍රද්ධාසිත වෙනස් වුණා මේ සීතල දැනුණා මලමිණී හැප්පුණා ආලෝක සංඥාව නැතුව ගියා මහා ගණන්තකාරයි ඉතින් ඒලා විශාල බයක් ඇති වුණා මම මායාවකට රැවටුණාද කියලා කෝටිපතියෙක්නේ හරි බයයි කැලෑවේ කවුරු හරි මායාවකින් මං අරන් යනවද දන්නේ එහෙම කල්පනා කරලා ආපහු හැරෙන්න තීරණය කළා එතකොට තමයි මේ සීවක කියන යක්ෂයෙක් කියලා සඳහන් කරන්නේ කතා කරලා කියනවා සිටුතුමනි ආපහු යන්න එපා. ඔබ බැහැලා තියෙන හොඳම ගමන. ඔබ දකින්න යන්නේ ලෝකේ දැකිය යුතු උතුම්ම පුරුෂයාණන් වහන්සේ. ඒ නිසා මේ ගමන කොච්චර වටිනවද කියලා ඔබතුමා දන්නවද? මේ සීවක අහන්නේ. සියලුම ආභරණ වලින් සරසපු ඇත්තු දහස් ගාණක් සිය දහස් ගාණක් දකින්න යනවට වඩා අශ්වෝ සිය දහස් ගණනක් දකින්න යනවට වඩා සියලු රංග්‍රදියෙන් සරසපු රත සිය දහස් ගණනක් දකින්න යනවට වඩා සියලු ආභරණ වලින් සරසපු කන්‍යා ලඳුන් සිය දහස් ගණනක් දකින්න යනවට වඩා බුදුරජාණන් වහන්සේ දකින්න යන ගමන වටිනවා බුදුරජාණන් වහන්සේ දකින්න යන ගමන මේ ගමන තරම් වටින්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න කියලා යම් පියවරක් ඉදිරියට තිබ්බනම් ඒ පියවරේ සොලොස් කලාවෙන් එක කලාවක් තරම්වත් අරගොල්ලෝ දකින්න යන ගමන වටින්නේ වටින්නේ නෑ ඔබ ඉදිරියටම යන්න ආපහු යන්න එපා එහෙම කියම ආපහු ප්‍රීතිය ඇති වෙලා ආලෝක සංඥා පහළ වෙනවා දැන් මේ යන්නේ මහ ඝන කරුවලේ නමුත් මේ දවල් වාගේ එළියයි මොකද්ද මේ එළිය මේ ආලෝක සංඥාව හින්දා එහෙනම් ආලෝක සංඥාව පහළ වුණාම රාත්‍රියටත් එහෙම්මම එහෙම්මම එළියයි. ඉතින් එතකොට මේ ආලෝක සංඥා අපි වඩනවා. ආලෝක සංඥා වඩනකොට කොහොම වෙන්න ඕනේද? දැන් අපි කල්පනා කරුවොත් ඔය වාඩි වෙලා ඉන්න තැනම දැන් මේ ශාලාවේ ඉන්න අය හොඳට පේනවා අපිට. ඔබට මේ පැත්ත බලාගෙන ඉන්න නිසා මම හොඳට පේනවා. පිළිමහන්සේ හොඳට පේනවා. අනිත් උපකරණ හොඳට පේනවා. ඇස් දෙක පියාගෙනත් මෙනෙහි කරලා බැලුවොත් මේ පේන විදිහටම මේ සියලුම දේවල් පේනවද කියලා එහෙම නොපෙනී යම් හෝ අඳුරක් පේනවා නම් ඒක ආලෝක සංඥාව නෙමෙයි. දැන් ඔය පියවි ඇහැට යම් ප්‍රමාණයකට මේ පේන දේවල් පේනවා නම් දැස පියාගත්තාමත් ඒ විදිහටම පේන්න ඕනේ. අන්න ඒකට ආලෝක සංඥා ආලෝක සංඥා කියලා කියන්නේ. ආලෝක සංඥා වැඩුණාම රාත්‍රිය අපිට බාධාවක් වෙන්නේ බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරියට ඒ කරුණ පැහැදිලි කරනවා මේ රාත්‍රියේ භාවනා කරන්න වීරිය වඩන අය මේ ආලෝක සංඥා උපදවාගෙන තිබුණා කියලා. මොකද මේ කලවර නිදිමත ඇති කරවන්නේ ඇයි අපිට රැට? නැත්තම් රැට කියන්නේ රාත්‍රිය කියලා කියන්නේ නිදියන්නද තියෙන්නේ රාත්‍රිය. රාත්‍රියේ තියෙන්නේ නිදියන්න නෙමෙයි. ඒක අපිට අයිති නැති දෙයක් නේ. රාත්‍රිය උනේ සූර්යා අස්තංගත වෙච්ච නිසා. දවල් උනේ සූර්යා අපිට ආයේ පේන්න ඉන්න නිසා. නැතුව මේ කරවල වැටුනේ නැත්තම් සූර්යා අස්තංගත උනේ ලෝකේ ඉන්න මිනිසුන්ට නිදියන්න නෙමෙයි. ඒක සූර්යාගේ ගමනේ සූර්යාගේ ගමනේ හැටි. ඒක ස්වභාව ධර්මයේ හැටි. අපි තමයි යොදාගෙන තියෙන්නේ රාත්‍රියේ උදාහුණේ නිදියන්න කියලා. නමුත් ඒක අපිට නිදියන්න ලැබිච්ච කාලයක් නිදෙන් ලැබිච්ච කාලයක් නෙමෙයි. එහෙනම් ඇයි අපිට නිදිමත ආවේ? අඳුර හින්දා. අඳුර හැම වෙලාවෙම අපි නිදි කරවන්නයි තීන මිද්දේටපත් කරන්නයි බලන්නේ. ඒ නිසා අපි රාත්‍රියට නිදිනවා. එහෙමනම් ඒ අඳුර නැති කරගන්න ආලෝක සංඥාව පාවිච්චි කරලා වීරවන්තයෝ වීරිය වීරිය වැඩුවා. ඒ නිසා මේ ආලෝක සංඥා ගැන එහෙම සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ පහනක් පහනක් දැල්වලා අපි මේ පහන දිහා බලාගෙන ආලෝක සංඥාව වඩනවා. යම් වෙලාවක ඇස් දෙක පියා ගන්නවා. දැන් පහන දිහා බලාගෙන ඉන්නේ හොඳට පහන අරමුණු කරලා බලනවා. පහන් තැටිල්ල, පහන් තිරය, පහනේ දැල්ල මේ සියලුම දේවල් හොඳට අරමුණු කරලා බලනවා. දැන් මට පහනත් හොඳට පේනවා, දැල්ලත් පේනවා. පහනේ දැල්ල නිසා ඒ හාත්පසත් හොඳට පේනවා. යම් මොහතක මේ පේනවා වගේම ඇස් දෙක පියාගෙන බැලුවොත් පහනත් දැල්ලත් හාත්පසත් මට පේනවා නම් ආලෝක සංඥාව දියුණු වෙන්න ඇවිල්ලා. එහෙම නැතුව අරට වඩා ටිකක් අඳුරක් පේනවා නම් තාම දියුණු වෙලා තාම දියුණු වෙලා නැහැ. ඒ නිසා ආලෝක සංඥාව දියුණු කරන්නේ ඒ විදිහට. ඊළඟට ඒ කාරණාව සඳහන් කරනවා ඇස් අරගෙන ඉන්නකොට යමක් යම්සේ පෙනුනද ඇස් පියාගත්තාම ඒ ප්‍රകൃතියේසේම එසේම පෙනෙන්න ඕනේ. ආලෝක සංඥා දිනු වුණා නම් කියන කාරණාව. අන්න ඒ නිසා සඳහන් කරනවා ඇස් අරගෙන හිටියත් වහගෙන හිටියත් එක වගේම පේනවනම් දවල් තියෙන දේවල් ඒ ඒ තැන්වල දවල් දැක්ක විදිහටම රැයටත් බලන්න පුළුවන් නම් මේ தත්ත්වේ දිනු වෙලයි මේ තියෙන්නේ කියලා. ඊළඟට සඳහන් කරනවා මේ රාත්‍රිය නිදිමතට බර අඳුර හින්ද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ නිදිමත නැති කරගන්න ක්‍රම කීපයක් දේශනා කළා මුගලන් මහරහතන් වහන්සේට. මුගලන් මහරහතන් වහන්සේත් හත් දවසක් සක්මන අදිෂ්ඨාන කළානේ. රහත් වෙන්නේ. ඒ නිසා හත් දවසක්ම රෑ දවල් දෙකේම සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ හත් වෙනි දවසෙත් ළඟට ඇවිල්ලා දැන් හත් දවසකින් ඔබ දිවා රාත්‍රී දෙකේම මහන්සි වුණානේ. ඒ හින්දා දැන් ටිකක් විවේක ගන්න කියලා නම් දේශනා කළේ නෑ. තව ටිකක් උත්සාහ කරන්න කියලා දේශනා කරලා නිදිමත නැති කරගන්න ක්‍රම කීපයක් දේශනා කරලා වැඩියා. ඒ ක්‍රම ටික සඳහන් කරලා තියෙනවා පින්නතිනේ මේ පචලායන කියන සූත්‍ර දේශනාවේ තමයි මේ නිදිමත නැති කරගන්න ක්‍රම පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා ඉරියව් වෙනස් කිරීම නිදිමත නැති කරගන්න හොඳ ක්‍රමයක්. කෙනෙක් වාඩි වෙලා භාවනා කරනවා. ටික ටික ටික ටික හිත කම්මැලි තත්වයට බර වෙලා නිදිමත එනවා. ආන් ඒ වෙලාවට ඉරියව්ව වෙනස් කරන්න කියලා දේශනා කළා. වාඩි වෙලා බැරි නම් දැන් නැගිටින්න. හිටගෙනත් බැරි නම් දැන් සක්මන් කරන්න. ඒ හින්දා නිදිමත එනකොට ඉරියව්ව මාරු කරන්න. මේ ඉරියව්ව මාරු කරන එක නිදිමත නැති කරගන්න හොඳ ක්‍රමයක්. ඒක මේ භාවනා කරන කෙනාට විතරක් නෙමෙයි. දරුවෙක් පාඩම් කරනවා. විභාගයක් තියෙනවා. එයා ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා. නමුත් පුටුවේ වාඩි වෙලා මේසෙ උඩ පොත තියාගෙන පාඩම් කර කර ඉන්නකොට එයාට එහෙම මැස්පිය වෙනවා. නමුත් මේ නින්දට වඩා එයාට වටිනවා හිත විභාගය සාර්ථක කරගන්න ඕනේ. එහෙමනම් ඇවිද ඇවිද පාඩම් කරන්න මෙනෙහි කරන්න. ඒ වගේ එක එක ඉරියව් මාරු කරන එක මේ හැම පැත්තටම ගැලපෙන ක්‍රමය නිදිමත නැති කරගන්න. එහෙනම් පළවෙනි එක තමයි ඉරියව් මාරු කරන එක. ඊළඟට සඳහන් කරනවා මේ එලි මහනක හිටීම එලි මහනකට වෙලා ඉන්න එකත් නින්දට තියෙන ඉඩ අඩු කරනවා. අන්න ඒ අවශ්‍යතාවයත් පදනම් කරගෙන තමයි ඇතැම් දුතාංගධාරීන් වහන්සේලා මේ අබ්බෝකාසිකාංගය දෙරුවේ. එලි මහනකට වෙලා හිටියේ. නිදිමත එන්නේ නිදිමත එන්නේ නැහැ එතකොට. විශේෂයෙන් භාවනාවක් වාගේ වඩන අයට එහෙම එලි මහනකට වෙලා ඉන්නකොට එලි මහනේ භාවනා කර කර නිදි කිරා වැටෙන්න බෑනේ. මොකද එතකොට එයාගෙම හිත කියනවා මේ වටා පිටාව යන අය දැක්කොත් අන්න භාවනාව කියලා නිකන් සමච්චල් කරයි. භාවනා කරනවා කියලා වාඩි වෙලා නිදි ඒ නිසා හොඳ උද්‍යෝගයෙන් ඉන්න වෙනවා එළියේ ඉන්නකොට. මොකද යන්නේ ණයට පේන හින්දා. ආන් ඒ උද්‍යෝගයේ උනන්දුව නිදිමත නැතිකරන්න එක හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් රුක්ෂ මූලිකාංගය ගහක් මුලට වෙලා ඉන්න එකත් ඒ කාරණාවට හොඳයි. අබෝකාසිකාංගය ගහක් යටවත් නෙමෙයි ඉන්නේ. මේ රුක්ෂ මූලිකාංගය කියහම ගහක් මුලට වෙලා ඉන්නවා. නමුත් ආත්පසම එලිමහන. ඊළඟට සඳහන් කරනවා මේ විශේෂයෙන් අකුසල් සිතුවිලි එන්නත් බර වැඩි ඇතුලේ ඉන්නකොට. එහෙනම් කාමරයකට වෙලා භාවනා කරනකොට නිදි කියලා වැටුණත් අපි බය නැහැ. කුටි ඇතුලේ දොර වහගෙන භාවනා කරනකොට නිින්ද ගියත් කාටවත් පේන්නේ නැහනේ. ඒ හින්දා හිතේ ඒ තරම් වීරිය පිහිටන්නේ වීරිය පිහිටන්නේ නැහැ. අනිත් එක තමයි අකුසල් සිතුවිලි වලට එන්න තියෙන ඉඩත් වැඩි. කාටවත් පේන්නේ නැහනේ. ඒ හින්දා අකුසල් අකුසල් සිතුවිලි ලීලනවත් වැඩි. ඒ නිසා මේ එලිමහන රුක්ෂ මූලිකාංගය, අබ්බෝකාසිකාංගය හරියට වටිනවා වීරිය වඩන්න. ඒ නිසා සඳහන් කරනවා තව කාරණාවක් කුසීත පුද්ගල පරිවර්ජනතා කම්මැලි පුද්ගලයන් ආශ්‍රය කරන්න එපා කියලා දේශනා කරනවා. වීරයවන්තයෝ ආශ්‍රය කරනවා මිසක් කම්මැලිව ආශ්‍රය කරන්න එපා. කම්මැලිව ආශ්‍රය කරාම අපිට කම්මැලි භාවය ඇති වෙනවා. සමහරලාට ඊටාම කම්මැලි කෙනෙක් වරුසාව ඇති වෙන වෙලාවෙත් වැඩක් කරන්න බැරි නිසා තීරණය කරනවා ටිකක් නිදාගමු කියලා. ඒතර අනික් කෙනාට කියන කරන්න වැඩක් නැහැ නිදාගමු. එහෙම කියලා අනික් කෙනාගෙත් වීරිය නැති වෙනවා. මේ වාගේ මේ කුසීත පුද්ගලයා ඇසුරු කරන්න එපා කියලා දේශනා කරනවා. ආරද්ධ වීරිය පුද්ගල සේවනතා වීරිය ආරම්භ කරන ලද පුද්ගලයෝ හැම වෙලාවෙම සේවනය කරන්න කියලා දේශනා කරනවා. වීරවන්තයෝ සේවනය කරන්න. සම්මප්පදාන පච්චවෙක්කනතා සතර සම්‍යක් ප්‍රධානය ගැන සිහිය යොදන්න ඕනේ කියලා සඳහන් කරනවා. සතර සම්‍යක් ප්‍රධාන ගැන හැම වෙලාවෙම සිහිය යොදන්න. ඒ නිසා සඳහන් කරනවා කුසල් අකුසල් පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ කියලා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා අපි කියන්නේ. කුසල් අකුසල් ගැන හැම වෙලාවෙම සිහියෙන් ඉන්න ඕනේ. මොකද දැන් වැඩක් කරන්න බැරි වෙලාවක් අපි ගත්ත උදාහරණේ වගේ වරුසා වෙලාවක්. දැන් ඒතකොට හිතෙන්නෙම නිදා ගන්න. වෙන කරට වැඩක් නැහැනේ. ආන් ඒ වෙලාවට හිත නගා හිටව ගන්න හොඳයි. මෙන්න මේ සම්‍යක් ප්‍රධාන ගැන කල්පනා කරන එක. මම ගාව කොච්චර අකුසල් තියෙනවද? නැත්නම් මං කොච්චර අකුසල් කරලා තියෙනවද? එහෙමනම් සිදුවෙන අකුසල් සිදු වුණ අකුසල් ආයි කවදාවත් කරන්නේ නැහැ කියලා තීරණය කරනවා. සිදු වෙන්න තියෙනව නම් අකුසල් ඒ අකුසල් එහෙම්මම එහෙම්මම අතහැරලා දානවා. මං කරලා තියෙනව නම් යම් කුසල් ප්‍රමාණයක් ඒ කුසල් පිළිබඳව කල්පනා කරනවා. මට තව කරගන්න බැරි වෙච්ච කුසල් ගොඩක් තියෙනවා. මොනවද මට කරගන්න බැරි වෙච්ච කුසල්? මෙනෙහි කරනවා මම මේ මේ කුසල් කරලා තියෙනවා මේ මේ එව්ව මට කරගන්න බැරි වෙලා තියෙනවා තාම. ඒ නිසා මේකත් මගේ ශක්ති ප්‍රමාණයෙන් සම්පූර්ණ කරගන්න ඕනේ. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒකත් සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම කල්පනා කරනකොට අර නිදිමත ගතිය නැති වෙලා ආපහු හිත නැගී හිටිනවා. ඒ කාරණාව කල්පනා කරන්න ඕනේ නිසා. අන්න ඒ නිසා මෙතන සඳහන් කරනවා නිතර නිතර කරපු අකුසල් මොනවද? ඉඳලා හිටලා කරන අකුසල් මොනවද? නිතර නිතර කරපු අකුසල් මොනවද? මම ඉඳලා හිටලා කරන අකුසල් මොනවද කියන මේ දෙකම කල්පනා කරන්න ඕන. නිතර කරපු අකුසලුත් ඉඳලා හිටලා කරන අකුසලුත් දෙකම දෙකම ජීවිතෙන් අයින් කරලා දාන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට gedara yiddi පාරේ යද්දි බස් එකේ යන ගමන් කරන අකුසල් මොනවද? gedara ඉඳගෙන කරන අකුසල්. පාරේ යනකොට කරන අකුසල්. බස් එකේ යනකොට ඇති වෙන අකුසල්. මොනවද ඒතකොට බස් එකේ යනකොට ඇති වෙන අකුසල් කියලා කියන්නේ? විශාල පිරිසකුත් ඉන්නවා. ඒ නිසා අපිට අකුසල් කරන්න ඉඩක් ඇත්තෙම නැහැ කියලා තමයි හිතෙන්නේ. නමුත් දේශසිත උපදිනව හරියට. බස් එකේ තෙරපෙනකොට අහට තල්ලු වෙනවා, මෙහට තල්ලු වෙනවා, හිර වෙනවා. ඉතින් එතකොට හරියට හරියට දේශසිත වෙනවා. එහෙනම් බස් එකේ යනකොට උපදින අකුසල් වලින් සමහර වෙනවා. පාරේ යනකොට සමහරලාට ඇතැම් මතෙන් දකින්නේ දේවල්. සමහර දේවල් දැක්කහම ඒත් දේශසිත වෙනවා. සමහර දේවල් දැක්කම රාගසිත වෙනවා. ඉතින් මෝහසිත වෙනවා. ඉතින් පාර යනකොට එහෙම අකුසලුත් එහෙම අකුසලුත් වෙනවා. gedare ඉන්නකොට දේශසිත එන්න පුළුවන්. gedarai කරන කියන වැඩත් එක දේශසිත උපදින්නත් පුළුවන්. එහෙනම් මේ වගේ එක එක අකුසල් gedare ඉන්නකොට කෙරෙන අකුසල්, පාර යනකොට කෙරෙන අකුසල් මේ බස් එකක කෝච්චිය යනකොට කෙරෙන අකුසල් උපදින අකුසල් මේ දේවල් ගැන කල්පනා කරලා මේ මොන අපහසුතාවයකටපත් උනත් මේ ඉපදුනේ අකුසල්නේ කියන චේතනාවෙන් ඉව යටපත් කරන්න යටපත් කරන්න වීරිය වඩන්න ඕනේ කියලා මෙතන සඳහන් කරනවා. ඒවා මොන මොනවද කියලා වෙන වෙනම හොයාගන්න ඕනේ. පාරේ යනකොට මොනවද? වස්සිකේ යනකොට මොනවද? ගෙදර ඉන්නකොට මොනවද? සේවා ස්ථානයේ ඉන්නකොට මොනවද? මේ කෙරෙන අකුසල් කියලා වෙන වෙනම හොයාගෙන මෙන්න මේ කෙරෙන්නේ අකුසල චිත්තයක් මේ ඇති වෙන්නේ අකුසල චිත්තයක් කියලා හඳුනාගෙන ඒක යටපත් කරගන්න වෑයම් කරන්න කියලා සඳහන් කරනවා. ඒ කාරණාවෙන් පැහැදිලි කරනවා සමුදේ සත්‍ය හඳුනා ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේක හඳුනාගෙන දුරු කරන්න උත්සාහ කරන්න ඕනේ. සමුදේ සත්‍ය හඳුනා ගන්න ඕනේ. කරපු කුසල් මොනවද නොකල කුසල් මොනවද මම මේ වෙනකන් කරලා තියෙන කුසල් මොනවද නමුත් මේ ජීවිතේ මට තව කරගන්න බැරි වෙච්ච බැරි වෙච්ච කුසල් මොනවද කියන මේ දෙකක් වෙනම තෝරන්න ඕනේ මෙන්න මේ මේ මේ කුසල් මම කරලා තියෙනවා තාම මේ මේ දේවල් මට කරගන්න බැරි වෙලා තියෙනවා මම ඕන තරම් දම්පැන් දීලා තියෙනවා මම ඕන තරම් නැති බැරියට උදව් උපකාර කරලා තියෙනවා හැම පැත්තෙම මම සංග්‍රහ කරලා තියෙනවා නමුත් මට තව කරගන්න බැරි වුණා. හරියටම සීලයක් ආරක්ෂා කරගන්න මට තව බැරුව ගියා. පංචශීලයෙන් එතරට යන්න මට තාම මට තාම වීරිය නැතුව ගියා. ඒ වීරිය නැති වෙච්ච නිසා හුඟක් අය ඒකත් ආත්ම තණ්හාවට වගේ ආත්ම වංචාවට වගේ ආත්ම තණ්හාවට මේ ආත්ම වංචාවට වගේ අපි සිල් ගන්නවා. හැබැයි සිල් ගන්නේ ගත යුතු ගත යුතු නිසා වගේ උදේ 7ට විතර සමාදන් වෙලා අපි බලාගෙන ඉන්නේ කීයටද හැන්දෑයි පහ විතර වෙන්නේ කියලා. ඇයි ඒ ඉක්මනට ඉක්මනට සිල් පවර්ණය කරලා ගෙදර යන්නේ. ඒකට හේතු හදනවා. ගෙදර කවුරුවත් නැහැ. දරුවෝ විතරයි ඉන්නේ. මේ වගේ ප්‍රශ්න ගොඩක් හේතු හදලා කොහොම හරි ගෙදර යන්න උත්සාහ කරනවා මේ මොකද්ද කරන්නේ? තමා විසින් තමන්ගේ හිත තමන්ගේ හිත රවට්ටනවා. ඉතින් ගෙදර යන්න ඕන නම් ගෙදර යන්න පුළුවන්. හැබැයි ඉතින් සිල්පවර්ණේ කරන්න ඕනේ. සිල්පවර්ණේ කරන්න ඕනේ නෑ. සිල් මත ගෙදර ගිහිල්ලා ඉන්න පුළුවන්. එතකොට ගෙදර වැඩිත් කරනවා, දරුවන්ගේ වැඩිත් කරනවා. මගේ සීලෙත් මං ගාව තියෙනවා. එහෙම නැත්නම් විකාල භෝජන වේරමණී සික්ඛාපදං කියන සිල්පදයේ දේවරුවේ සමාදන් වෙලා දවල් ඉර හැරෙනකම් ওই සිල්පදේ අපිට ආරක්ෂා කරන්න ඕනේ නෑ. ඒ පොයි වෙලාවේ වැළඳුවත් මේ සිල්පදේ කැඩෙන්නේ නෑනේ. ඉර හැරෙනකම්. එහෙනම් මේක සම්පූර්ණ කරන්න තියෙන්නේ දවල් 12න් පස්සේ. ඉතින් ඕක සම්පූර්ණ කරන්න කාලයක් නැහැ අපි දැන් පහ වෙනකොට යනවනේ. ඉතින් එහෙම වෙච්චාම ශිල්පද හරියට සම්පූර්ණ වෙලත් නැහැ. එහෙනම් gedara ගියාට කමන්නේ නැහැ නොකර විකාල භෝජනයෙන් වැළකීලා හෙට උදේ 7 වෙනකන් හිටියහම අපි ඒක 24 පැයක් සම්පූර්ණ කරපු ආර්යකාන්ත සීලයක් බවට පත්කරන්න පත්කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ අගය කරපු සම්පූර්ණ සීලයක් සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට ආත්ම වංචාවක් කියලා කිව්වේ අපි ඉක්මනට උත්සාහ කරන්නේ දවස ගෙවුවා කියලා ඉක්මනට සිල් පවාරණය කර ගැනීමේ ඕන එකමයි මෙතන මෙතන තියෙන අනික් ඒවා ඔක්කොටම වඩා. එහෙම නොවි මේ සීලය ආරක්ෂා කරගන්න මට වීරියක් තිබුණද? මට වීරියක් තියනවද කියන කල්පනාව කල්පනාව ඇති කරන්න ඕනේ. එහෙමනම් මේ සීලය ජීවිතේ ඕන තරම් කල් ඕන තරම් කල් රකින්න පුළුවන් ඒ වීරියත් එක්ක. වස් කාලය ලැබෙනකොට. දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ දිව්‍ය ලෝකවල ඉන්න අය, බ්‍රහ්ම ලෝකවල ඉන්න අය කොහොම සිල් රැකලාද කියලා. මේගොල්ලෝ මේ දිව්‍ය ලෝකෙ ගියේ කොයි වගේ සිල් රැකලාද අපිටත් අදහසක් තියෙනවා එහි යන්න. නමුත් හැබැයි එහි ඉන්න අය සම්පූර්ණ කරපු තරම සම්පූර්ණ කරන්න සූදානම් සූදානම් නැහැ. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ මොනවා කළාද? ඉතින් සඳහන් කරනවා දැනට දිව්‍ය ලෝකවල ඉන්න අය යටත් පිරිසෙන් මාසෙකට 24 පැය ගානේ දින 6ක් සිල් ගත්ත අය. පූර්ණ උපෝසත දින 6ක් සම්පූර්ණ කරපු අය තමයි දැනට දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා සඳහන් කරන්නේ. එතකොට වීරියවන්තයි ගොඩක්. හතරක් නෙමෙයි හයක්. ඒකට අපි දැන් සාමාන්‍යයෙන් මාසෙකට දවස් 4 නේ යොදාගන්නේ. අතීතය හයක්ම යොදා ගත්තා. පසළොස්වක පොය දවසටත් එක්ක පෙර දවසයි පොය දවසයි නැත්නම් පොය දවසයි පසු දවසයි. මාසේ පොයටත් ඒ වැඩේම ඒ වැඩේම කළා එක්ක පෙර පොයයි පොයයි නැත්නම් පොයයි පසු පොයයි. එහෙම යොදාගෙන එතන දවස් හතරක් කරගත්තා. පුරාටවකයි අවාටවකයි හැටියට දවස් දෙකක් කරලා දවස් හයක් සිල් දැක්කා. වස් කාලයේ ලැබෙනකොට සමහර සදහැවතුන් දවස් 15ක් සිල් ගත්තා. වස්තුම් මාසේ මේ මාසේ දවස් 15ක්ම මම අටසිල් මත ඉන්නවා. අවශ්‍ය නම් ඊළඟ දවස් 15 පන්සිල් මත ඉඳලා ඊළඟ මාසේ පටන් ගන්නකොටත් දවස් 15ක්ම අටසිල් මත ඉන්නවා. එතකොට මාස එකමාරක් වස් කාලය තුල සිල් රැකලා. ආන් එහෙම වීරිය එහෙම වීරිය වැඩිවා. එමනම් මෙතන සඳහන් කළේ එකයි සම්මප්පදාන පච්චවෙක්කනතා මෙන්න මේ සම්‍යක් ප්‍රධානයන් සම්පූර්ණ කරන්න වෑයම් කරන්න කියලා. එතන පැහැදිලි කරනවා තමන් දැනගත්ත නැත්නම් තමන් දැනගන්න ඕනේ අකුසලයන් නැවත තමන් දැනගන්න හැම වෙලාවෙම සම්පූර්ණ කරන්න හිතලා තියෙන කුසල ධර්මයන් නිරන්තරයෙන් සම්පූර්ණ කරගන්න ඕනේ. දන්න දන්න විදිහට හිතට එළමෙන අකුසල ධර්මයන් හැම වෙලාවෙම හැම වෙලාවෙම ප්‍රහීණය කරලා යටපත් කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. අකුසල් ආය කරන්නේ නැහැ කියලා දැඩි වීරයෙන් සමාදන් වෙන්න කියලා සඳහන් කරනවා. කලාතුරකින් කෙරෙන අකුසලයක් ඊටාම කලාතුරකින්. එහෙම නැත්නම් ඉදිරියේදී කෙරෙන්න තියෙන අකුසලයක්. කලින් දැනගෙන හඳුනගෙන ඒ අකුසලෙන් මුලින්ම මුලින්ම කෙරෙන්න ඉස්සලා අත මිදෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. කවදාවත් නොකල කුසල් කවදාවත් නොදුන්න දන් කවදාවත් නොරැක්ක සිල් හැම වෙලාවෙම නොදුන්න දන් දෙන්න නොරැක්ක සිල් රකින්න ඒකයි අපි සඳහන් කළේ හැමදාම පන්සිල් මත හිටපු කෙනෙක් තීරණය කරනවා මම කවදාවත් අට සිල් අරන්නේ නැන්නේ මම අද අට සිල් වලට යනවා මම කවදාවත් දස සිල් අරන්නේ නැන්නේ. එද මම දස සිල් වලට යනවා. මම කවදාවත් පන්සිල් රැක්කට මේ බ්‍රහ්මචාරී පංචශීලයේ රැකලා නැන්නේ. එහෙනම් මම මේ මේ දවස් 15 බ්‍රහ්මචාරී පංචශීලය ආරක්ෂා කරනවා. තවත් උසස් සීලයක්. බ්‍රහ්මචාරී පංචශීලය. මොකද එතකොට වෙනස් වෙන්නේ බ්‍රහ්මචාරී පංචශීලයේදී? කාමීසු මිච්ඡාචාරා වෙනුවට අබ්‍රහ්මචර්යා වේරමණී කියලා යොදනවා. එතකොට බ්‍රහ්මචර්යය පංචශීලය. එනිසා මම ඒ සීලය ආරක්ෂා කරනවා. එහෙම එහෙම කල්පනා කරලා වීරිය වඩන්න පුළුවන්. ඒකයි මෙතන සඳහන් කරන්නේ. කවදාවත් නොකරපු කුසල් කරන්න ඕනේ. කවදාවත් නොදුන්න දන් දෙන්න ඕනේ කවදාවත් නොරැක්ක සිල් රකින්න ඕනේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා නොවැඩූ භාවනාවක් වඩන්න ඕනේ නොයසූ ධර්මකාරණාවක් අහන්න උත්සාහවත් වෙන්න ඕනේ කවදාවත් වඩලා නැති භාවනාවක් වඩන්න වෑයම් කරන්න ඕනේ කවදාවත් අහලා නැති බණක් කවදාවත් අහලා නැති ධර්ම කාරණා අහන්න හොයන්න වෑයම් කරන්න ඕනේ. එතකොට එතකොට කුසල් වැඩෙනවා. එතකොට කවදාවත් කරලා නැති දේවල් ඒ නිසා එහෙම වෑයම් කරලා උත්සාහ කරන්න දස පුණ්‍ය ක්‍රියාවේදීම Taman නොකල මේ දස කුසල් හැම වෙලාවෙම හොයාගන්න කියලා දේශනා කළා. දස කුසල් ගැන කල්පනා කරලා මට මේ දස කුසල් සම්පූර්ණ කරන්න බැරුව ගියා. මේ දස කුසල් වලින් මම මෙච්චරක් දේවල් කළා. මෙච්චරක් දේවල් මට තව කරගන්න බැරි වුණා කියලා කල්පනා කරලා දස අකුසලයෙන් හැම වෙලාවෙම වැළකෙන්නේ දස කුසලයේ සම්පූර්ණ කරන්න හැම වෙලාවෙම වීරිය වඩන්න කියලා මෙතන සඳහන් කරලා තිනවා අපි නොකරපු කුසල් වල තරම් තියෙනවා. දස අකුසල් කියලා කියහම කයින් කරන වැරදි තුනයි, වචනයෙන් කරන වැරදි හතරයි, හිතෙන් කරන වැරදි තුනයි. ඒව ගැන කල්පනා කරලා මට මේ මෙවගෙන් නම් රැකෙන්න බැරි වුණානේ. නෑ මම අදින් පස්සේ සම්පප්‍රලාප කියන්නේ නෑ. මම අදින් පස්සේ හිස් වචන කියන්නේ නෑ, කේලම් කියන්නේ නෑ, පරුස වචන කියන්නේ නෑ කියලා ආරක්ෂා වෙන්න පුළුවන්. එහෙම උත්සාහ කරලා වීරියවත් වෙලා මේ කුසල් සම්පූර්ණ කරන්නයි දේශනා කළේ මේ ධර්මයට දායාද වෙන්න නම්